මේ ගීතය අප බොහොම ආදරෙන් ගෞරවයෙන් පිරිනමනවා. මේ ජනප්‍රිය ගීතයේ පද රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගීත කෝකිලාවිය රුක්මනී දේවි Thank you. you.